ආයුබෝවන් ශ්‍රාවක හිතවතුනි අපි සම්භාවනා වැඩසටහන ආරම්භ කිරීම සඳහා තෝරාගනු ලැබුවේ ලංකාවේ ජන සමාජයේ සංස්කෘතික ජීවිතය වඩා පහසු වඩා සුනම්‍ය කිරීම සඳහා ස්වකීය ජීවිත කාලයම කැප කළ විශිෂ්ට විද්‍යාර්ථයෙකු සමග සාකච්ඡා කරන්නටයි. ඔහු ඔබ සියලු දෙනා හඳුනන්නේ සංස්කෘති සංග්‍රහයේ සංස්කාරකවරයෙකු ලෙස. නමුත් ඊට එහා ගිය දිගු ඉතිහාසයක් ඔහුට තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම සිංහල මහාචාර්යවරයා වූ ධර්මසිරි රත්නසූරිය මහතාගෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රමුඛ විද්‍යාර්ථියෙක් ඒ වගේම එතුමා අවුරුදු 30කට ආසන්න කාලයක් ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන තනතුරක් හෙබවූ කෙනෙක් ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් ජාතික විශ්වවිද්‍යාල ගොඩනැගීමේදී එතුමාගේ ලැබුණු දායකත්වයත් අපි මෙහිදී මතක් කළ යුතුයි. රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කරද්දී රුහුණු විශ්වවිද්‍යාලයේ පළවෙනි සිංහල අධ්‍යයන අංශාධිපති හැටියටත් ඒ වගේම ප්‍රථම පීඨාධිපතිවරයා හැටියටත් එතුමා මා හැඟි මෙහෙවරක් කරනු ලැබුවා. අපි අමරදාස වීරසිංහන් සමග සාකච්ඡා කිරීමට එතුමාගේ සංස්කෘති සංගරාවේ බොරලස් ගමුව කාර්යාලයට පැමිණියා. එතුමා සමග ඉතාමත්ම කුළුපග සාකච්ඡාවකට පසුව අපි එතුමා සමග සම්භාවනා සඳහා මේ සාකච්ඡාව ආරම්භ කරනවා. මම ප්‍රථමයෙන්ම කැමති ආචාර්යතුමනි ඔබතුමාගේ බාල කාලය පිළිබඳව පාසල් අධ්‍යාපනය, ද්විතීය අධ්‍යාපනය ආදී කරුණු අද අවුරුදු මං හිතන්නේ 70කට 60කට එපිට අද ඉඳන් බැලුවාම එච්චර දිග ඉතිහාසයකට රුමුගම් කියන මතකයක් තමයි ඔබ මේ අවදි කරන්නේ. ඒ කරුණු අපේ ශ්‍රාවකයන්ට දැනගන්නට සැලැස්වීම මම හිතන්නේ ඊටාත්ම ඵලදායි ඊටාත්ම ප්‍රයෝජනවත් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම කැමති ඔබගේ බාල කාලය පිළිබඳ අධ්‍යාපනය ලැබූ අවධිය පිළිබඳව මතකය අවදි කරන්නට. ඇත්ත වශයෙන් මම ඉපදුනේ හුඟක් දුෂ්කර පළාතක. ඒ පළාතේ පාසලක් තිබුණෙත් නැහැ. ඉතින් අපේ තාත්තා එපාර මේ අල්ලපු ගමේ ටිකක් සෑහෙන මේ තවුමක්ම නෙවෙයි ඒ කාලේ ඇටියට කඩපිලක් කැමති විච්ච පළාතේ ඉස්කෝලයක් තිබුණා. ඒක ටිකක් පරණ ඉස්කෝලයක්. ඒකට මාව දෑවා. තවසෙන් ඉන්න උනේ මේ නෑයන්ගේ ගෙදර එහෙමේ. ඉතින් ඒකත් එක් අන්දමකින් අත්දැකීමක් කියන්නේ gederin මෙහෙ වෙලා උන කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ඉස්කෝලේ කියන්නේ හොඳ හික්මීමකුයි හොඳ කියන්නේ පරිසරයක් තිබුණා. කියන්නේ මුල් ගුරුතුමා ඉතින් ඒ කාලේ හැටියට හොඳට ශික්ෂණයේ තියෙන එක්කෙනෙක්. වටේට යනවා වේවැලක් ගෙනියනවා ගානවා සමහරුන්ට මට නම් ගැහුවේ නෑ මම ඒ තරම් මොකක්වත් කරේ නැති නිසා ඉතින් මම ඇත්තටම මේ මුල් කාලේ ගත කරේ මම ඉන්නේ ඒ කාලේ හැටියට තුන්වෙනි ශ්‍රේණියට විතරයි. ඒ ඒ පාසලේ. ඊට පස්සේ තත්ත්වයෙන් මාත්‍රට යන්න වුණා. මාත්‍ර එතකොට තිබුණු හොඳම විද්‍යාලය වගේ සෙන්ට් තෝම්සස් කියලා රාහුලත් එච්චර ඒ කාලේ දියුණු වෙලා නැහැ. නමුත් සෙන්ට් තෝම්සස් පිළිගත්තු එකක්. එකයි මගේ නෑයෝෙම හිටියේ මාතර ඒ සෙන්ට් තෝම්සස් කිට්ටුව. එතනත් ඉතින් සාමාන්‍යයෙන් මේ ඒතරම් ප්‍රශ්නයක් වුණේ නෑ හැබැයි විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියට එනකොට මේ ගුරුවරු නෑ උගන්වන්න. ඊට ඉස්සෙල්ලා මට පුද්ගලික ලොකු ප්‍රශ්නයක් වුණා මැලේරියා හැදුනා. මම හිතන්නේ ඒ කාලේ හැටියට ඒ කාලේ කියන්නේ කනිෂ්ඨ පන්තියයි ජ්‍යෙෂ්ඨ පන්තියයි වගේ වනේ කනිෂ්ඨපන්තිදී වගේ අත්වසේ මාත්‍රේ කාල හොඳටම මధుරු. මාත්‍ර මැලේරියා ප්‍රදේශයක්. මම හිතන්නේ ඔය 30 ගණන් වල වෙන්නේ නැති 1930 ගණන් වාගේ කාලේ. එතකොට මට උනේ සුමානයක් ඉස්කෝලේ ගියොත් සුමාන දෙයක් ඉස්කෝලේ යන්නේ නැහැ. හොඳේ. ඒ පිළිවෙලට තමයි මේ වැඩ කරන්න ඕනේ. ඉතින් මං සාමාන්‍යයෙන් මේ විද්‍යා විෂයන් කියන්නේ කෙමිස්ට්‍රි වගේ එහෙම නැත්නම් ගණිතය මිනිතය ඒව තමයි අපහසු වුණේ. හැබැයි ඒකම මේ කාලේ තිබුණා ඒ ඇරිත්මැටික් කියලා කියන්නේ විශාල මේ එකක් බ්‍රිතාන්‍ය මොකද්ද ලොකු පොතක් ඒක මං කරේ මොකද ඒ පාර මේ දන්න නෑ කෙනෙක් හිටියා එයා ලව්ව මං ගිහින් හදලා කොහොම හරි ගණිතයත් හදාගත්තා. ඉංග්‍රීසි සාමාන්‍ය ඉතින් මං හිටපු ගෙදර මගේ අක්ක කෙනෙක් එහෙම හිටියා ඒගොල්ලෝ ඉංග්‍රීසි දන්නවා. කොහොම වුණත් ඒවත් ලියලා ඉවර වෙලා මේ කොහොම වුණත් ඒ පාඩුව මේ පිරිමා ගත්තා. ඉතින් ජේෂ්ඨ සමත් වෙලා ඊළඟට ඒ කාලේ හැටියට මේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ඒකෙදි ටිකක් මේ ඒකේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම මට ඕනකම තිබුණේ පාලි සංස්කෘත සිංහල තුන කරන්න. يعني ඒ කාලේ ටිකක් මේ ජාතික හැඟීම් මේ එක කොහොම හරි ඒ අතරේ මට කියන්න අමතක වුණා මම අර මේ සාමාන්‍ය පාසල් තියෙන දවස්වල හැමදාමද මට මතක නෑ මේ පිරිවෙනට යනවා. ඒ එතුළට පිරිවෙනක් තිබුණ පිරිවරේ ඉතින් සාමාන්‍ය සිංහල පාලි සංස්කෘත කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් නෑ. කියන්නේ ක්‍රමාණුකූලව ඉගෙන ගත්තේ නෑ. ඉතින් ඒ පාර අවුරුද්දක් විතර අපති ගියා. ඒක يعني මාත් ඉතින් ඒ තරම් ඕන කරේ නෑ මේ නිකන් ඉන්න එකත්. ඒ පාර උනේ මේ දැන් කොළඹට එන්න උනා මේ ප්‍රවේශ වන්ති කරන්න. ඒ විශ්වවිද්‍යාල ඒ පාර ආනන්දෙට ආවා. ආනන්දෙට ඇවිල්ලත් ටික කාලයක් මේ ආනන්දේ පටන් ගන්න තිබුණ මාස 3-4ක් කීයද? ඒ කාලේ මම විද්‍යාලංකාරයේ. ඉතින් විද්‍යාලංකාරයේ හොඳම කියන්නේ හොඳම ආචාර්යවරු එක්ක සිංහලයෙන් මේවා කරන්න උනා. නමුත් ඉතින් මේ මං සාමාන්‍යයෙන් ඉගෙනීමේදී තද බල මේ එකක් කරන්නේ නැහැ. ඇහෙන ඒවායින් මේවායින් සාමාන්‍යයෙන් පිරිමා ගන්නවා. අර සමහරු ඉන්නේ පොත හොඳටම පාඩම් කරන අය මන්නම් පොත් ඒ තරම් පාඩම් කරන්නේ නැහැ. මේ තරම් කියන්නේ කොහොම හරි මේ ජාම්බේර ගන්නවා. <laughs> යන්තම් අල්ල ගන්නවා මේක. ඉතින් එහෙම ඉඳලා එපාර මේ විද්‍යාලං මෙහි ඇවිල්ලා විද්‍යාලංකාරෙත් හොඳ මේ ආචාර්යවරු මේ කාලේ හිටි කට්ටිය මේ කොටේනි පඤ්ඤාකිත්‍ය හඳුරුවෙම මේ සාමාන්‍ය එක එක පාලි වලට එක්කෙනෙකුයි යක්කඩුවේ ආන්දරුව කියලා දන්නවා ඇති. ඒ ආන්දරුව ළඟට ආවේ මගේ නෑ ආන්දරු කෙනෙක් හිටිය. ඒ ආන්දරු ඉගැන්නුවේ නෑ පිළිල කරා හොඳ කට්ටිය කීප දෙනෙකුට මේ. ඉතින් ඒ කාලෙත් ඒකයි. ඒ පාර ආනන්දේ පටන් ගත්තාට පස්සේ මම විද්‍යාලංකාරයට ගියේ නෑ. එතන ඉඳලා හැබැයි ඒකෙදිත් හොඳ ගුරුවරු හම්බ වුණා. කියන්නේ පාලි වලට මේ සංස්කෘත වලට හොඳ ගුරුවරු කියන්නේ ඒ කාලේ විශ්වවිද්‍යාලයෙන් පිට වුණාම දැන් අපිත් එක්ක කරා මේ ප්‍රතිඵල එනකම් මේ කොහේ හරි උගන්වන්න පුළුවන්. අහලා ඇති මේ දීරසේකර කියන ආචාර්යවරයා මත් පස්සේදී විශ්වවිද්‍යාලෙට ගෙන මේ මහාන වෙලා නම දැන් අමතක වෙලා දැන් නැති වුණා. එහෙම කට්ටිය පාලි වලට සංස්කෘත වලට හිටියා. සිංහල වලට හිටියා හොඳ ගුරුවරයෙක් මේ මගේ පස්සෙත් සම්බන්ධකම් තිබුණා ලක්ෂ්මන් දේවසේන කියලා. ඇත්ත වශයෙන් මේ කාලේ ඉතින් මේ ගුරුවරු හුඟක් හොඳයි. ටියුෂන් එම දෙන කතාවක් නැහැ. අපි සාමාන්‍යයෙන් මෙය කරොත් ඒ තරම් පාඩම් කරන්නත් පාඩම් කරේ නැති වුණාට දිගට යනවා. අනතුරුව මම කැමති ඔබගේ විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳ තොරතුරු දැනගන්නට. මොකද පසුව ඔබ දක්ෂ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ඒ වගේම පර්යේෂකෙක්, ඒ වගේම හොඳ පරිපාලකයෙක් හැටියට ඔබගේ කාර්ය සාධනය අපට දැක ගන්නට පුළුවන් වෙනවා. එහෙන් විශ්වවිද්‍යාල ජීවිතයේදී ඔබ ඒ සියලු තනතුරු දැරීමට ඒ සියලු ශක්්‍යතා පෙන්වීමට ලැබූ පරිචය දක්ෂතාව පන්නරේ කොහොමද ලැබුණේ කියන එක දැනගන්නට අපේ අසන්නන් කැමති වේවි. එකක් ඇත්තසෙන් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න කලින් වගේ මේ එක ශික්ෂණයක් ලැබුණා ඇත්තසෙන් කොමියුනිස්ට් වේව් එකෙන්. මම කොමියුනිස්ට් කාර්යයක් උනේ නැහැ. නමුත් කොමියුනිස්ට් මේවා අනුගමනය කරා ටිකක්. ඒ පාර ඒකේ මේ පසුබිම එන්න ඕන. ඒ පාර කොමියුනිස්ට් එකට වැඩිය කුමාරතුංගගේ බලපෑමක් ආවා. කුමාරතුංගගේ බලපෑමෙන් ඔය මේ සමාන අය මගේ මේ මිත්‍රයෙක් ඉනෝ සදගෝමි කෝපරේව මහත්මයාගේ තාත්තා එම ඒ ඒ හෙල කට්ටිය ඉතින් ඒ කට්ටිය හුඟක් හෙල වුණා මම ටිකක් මධ්‍යස්ථව හෙල වුණා නේ ඒ වුණත් අපිට ලොකු උද්‍යෝගයක් ඇති වුණා මේ කුමාරතුංගගෙන් ඒකම ධර්මපාලතුමා ගෙනුත් උද්‍යෝගයක් ආවා. දැකලත් නැහැ. නමුත් කොමාරි මේ පරිසරයේ තිබුණා කියන්නේ ගමේ ඉඳලම ධර්මපාලතුමා ගෙනුත්. කියන්නේ මේ කියන්නේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ. කියන්නේ පටුවේ එකම නෙමෙයි නිකන් මිනිසුන්ට අනිත් අයට ගහන්නේ නෙවෙයි. ඒ ඒ පසුබිමත් එක්කම තමයි මම දැන් මාතරේ ඉන්නකොට කොමියුනිස්ට් නම් කොළඹ ඉන්නකොට සම සමාජ පක්ෂයට ලැබි වුණා. හැබැයි ඒත් පක්ෂමා මේක එහෙම් පිටින් බාරගත්තේ නෑ. ඒ පාර විශ්වවිද්‍යාලයට ගියාම ඇත්ත වශයෙන් මේ මගේ ගුරුවරයා ආචාර්ය ධර්මසිරි රත්න සූරිය එයාගේ බලපෑමට එයාගේ ආభాෂය ලැබුවම ඒකත් එපා වුණා. එතකොට දේශපාලනේ සම්පූර්ණයෙන්ම ඉවර වුණා මේ විශ්වවිද්‍යාලයේ පළවෙනි දෙවෙනි අවුරුද්ද වගේ එනකොට. එතකොට මේ සාමාන්‍යයෙන් තව ප්‍රශ්නයක් මට ඇති වුණා. ඒත් නෑ ගෙදරක හිටියේ මට නමුත් මේ පාඩම් කරන්නෙම ඉඩක් නෑ. විශ්වවිද්‍යාලයේ අර වෙනද වගේ සෙල්ලම් කර කර ගන්නත් බෑනේ. සමහර දේවල් ටිකක් සැලකිය යුතු පාඩමක් කරන්න ඕනේ.